දෙදස් දාත්තුනයි අප්‍රේල් වලදී අස්සන් කරා සාමූකය ගිවසුම් වතුකම්පරට වැට වැඩි කිරීම සඳහා මේ අවුරුද්දේ මාර්තු තිස්සෙක් වෙනදාවලට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා තියෙන්නේ අලුතෙන් සාමූහික විසුම කස්සන් කළ යුතුව තිබෙනවා ජූනි මාසේ අතර වෙනදා වෙන විට කරපු සාකච්ඡා අසාර්ථක වෙලා තියෙනවා විශේෂයෙන් කියන්නේ වතු ආපෝතුන්ගේ සංගමය වැටු වැඩි කරන්න බෑ කියලා කියනවා